ධර්මානුශාසනා පැවැත්වීම සඳහා ගෞරවනීය ආරාධනා ලබන්නේ රදාවඩුන්න හැදිදෙනි කන්දේ ශ්‍රී රතන තිස්සාරාමාධිපති පාඨශාලාචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද දොඩංගස්ලන්දේ ශ්‍රී රතන තිස්ස ස්වාමින්වයන් වහන්සේ ධර්මානුශාසනා නමෝ තස් භගවතෝ අරහතෝ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 සුකරං සාදුනා සාදු සාදු පාපේන දුක්කරං පාපං පාපේන සුකරං පාපමරියේහි දුක්කරං ධර්ම ශ්‍රවණාබිලාසී පින්නතුනි ධර්ම දේශනාවට මම මාතෘකා කළේ සූත්‍ර පිටකයේහි කුද්දක නිකායේ සෝන සූත්‍ර සෝන වග්ගයේහි ආනන්ද සූත්‍රයයි මම මෙතන ඉඳන් බලාපොරොත්තු වෙන්නේ මේ අපේ පින්නතුන්ට ඒ ආනන්ද සූත්‍රයට අනුව ධර්ම කාරණා කීපයක් මතක් කරලා දෙන්නට පින්තුනි එදා ලෞතර බුදුරජාණන් වහන්සේ කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයේ වැඩ වාසය කරනවා. ඒ සමයේ දවසක් ආනන්ද හාමුදුරුව සිවුරු පරවගෙන පාත්‍ර සිවුරු සියල්ල දරාගෙන රජගහනුවර පිණ්ඩපාතේ වැඩම කරනව පෙරවරු යහමී උන්වහන්සේ රජගහ නුවර වීතියේහි පිණ්ඩපාතේ වඩින වෙලාවේ දෙව්දත් තෙරුන් වහන්සේ මේ කාරණය දැක්කා. දැකලා පින්නතුනේ දෙවිදත් තෙරුන් ආනන්ද හාමුදුරුවෝ ළඟට පැමුණුණා. ආනන්ද හාමුදුරුවන් වහන්සේ ළඟට පැමිණිලා දෙව්දත් තෙරුන් වහන්සේ කියනවා ආනන්ද අදින් පස්සේ මම බුදුහාමුදුරෝ එක්කවත් භික්ෂු සංඝයා සමගවත් පොහොය කරන්නට සංඝ කර්ම කරන්නට මම පැමිණෙන්නේ නැහැ. අදින් පස්සේ මම වෙනමම ඒ කටයුතු කරගන්නවා කියලා ආනන්ද හාමුදුරුවන්ට කිව්වා. එහෙම කිව්වහම ආනන්ද හාමුදුරුවෝ පින්නපාත කටයුතු සියල්ල අවසන් වෙලා පස්වරු යාමේ බුදුහාමුදුරෝ වැඩ ඉන්න වේළුවනාරාමේට වැඩම කළා. එහෙම වැඩම කරලා පින්නතුනේ බුදුහාමුදුරන්ට වැඳලා වතාවක් දක්වලා එකත් පසක වැඩ ඉඳමින් කියනවා ස්වාමීනි අද පෙරවරු කාලයේදී මම රජගහනුවර පිණ්ඩපාතේ වැඩියා. ඒ වෙලාවේ දෙවිදත්තරුන් වහන්සේ මට මුණ ගැහුවා. මම ළඟට ඇවිල්ලා උන් වහන්සේ කියනවා අදින් පස්සේ මම බුදුහාමුදුරුවෝ සමගවත් භික්ෂු සංඝයා සමගවත් පෝය කර්ම කරන්න සංඝ කර්ම කරන්න එන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ පින්නතුනි ආනන්ද හාමුදුරුවන්ට ලෞතුරා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථාව දේශනා කළා. සුකරං සාදුනා සාදු සාදු පාපේන දුක්කරං පාපං පාපේන සුකරං පාප මරියේහි දුක්කරං ආනන්ද සත්පුරුෂයාට හොඳ වැඩ කිරීම ලේසි. ඒ අසත්පුරුෂයාට හොඳ වැඩ කරන එක හරි දුෂ්කරයි. එහෙම වුණාට ආනන්ද අසත්පුරුෂයාට පව් වැඩ කරන එක නම් ලේසි. සත්පුරුෂයාට පව් වැඩ කිරීම දුෂ්කරයි, අමාරුයි. කියලා ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්තුනේ දැන් ඔබට පැහැදිලි මේ ලෝකේ සත්පුරුෂ මිනිස්සුන්ට හොඳ දේවල් කරන්න පුළුවන් වුණාට පාපී ක්‍රියාවන් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒක එහෙම වුණත් පින්නතුනි අසත්පුරුෂයන්ට පාපී වැඩ කරන්න පුළුවන්. හැබැයි සත්පුරුෂයන්ට පාපී ක්‍රියාවන් කරන්න පුළුවන්කමක් නැහැ. පින්නතුනි ඔබ අහලා තියෙනවා ධම්මපදයේහි සුකරාණි අසාදෝනි අත්තනෝ අහිතානිච්ච යං වේ හිතංච සාදුංච සං වේ පරම දුක්කරං පින්තුනි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සුකරාණී අසාදෝනි යම් කිසි ක්‍රියාවක් තමන්ගේ යහපත පිණිස හොඳ පිණිස සුගතිය පිණිස පවතිනවා නම් එය කරදික අමාරුයි ඒත් අහිත අවැඩ පිණිස යමක් වෙනවා නම් එවැනි දේවල් කරන එක හරිම ලේසි. අනෙවැනි අවස්ථාවක් තමයි මේ. දෙව්දත් තෙරුන් වහන්සේ තුල තිබිච්ච අනවශ්‍ය චිත්ත වේගයන් අනුව උන්වහන්සේට පව්කම් කිරීම පහසු කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. පින්තුනි ඔබ දන්නවා එදා ලෞතර බුදුරජාණන් වහන්සේට ගලක් පෙරලලා උන්වහන්සේගේ ලේ සොලවන්නට තරම් ඒ වගේම අද මේ භික්ෂු සංඝයා ભેද බින්න කරලා වෙනම ස්ථානයක පෝය කරන්නට සංඝ කර්ම කරන්නට දෙව්දතුන් වහන්සේ දැන් සූදානම්. පින්නතුනි මහා පාප කර්මයක්. සංඝ ભેදයක්. ඔබ පින්නතුන් අහලා තියෙනවා පංචානන්තරීය පාප කර්ම මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම, රහතුන් මැරීම, සංඝ ભેදය කියන මේ ආනන්තරිය පාප කර්ම කවුරු හරි කෙනෙක් කරගන්නවා නම් කරගත්තොත් එහෙම පින්නතුනි අනිවාර්යයෙන්ම ඊළඟ භවයේදී විපාක විඳින්න සිද්ධ වෙනවා කොහොම නමුත් පින්නතුනි දෙව්දත් තෙරුන් වහන්සේටත් මේ ආනන්තරිය පාප කර්මවලට මූණ දෙන්නට ක්‍රියා කරන්නට උන්වහන්සේ ඉදිරිපත් වෙනවා. ඒක තමයි පින්නතුනි අසත්පුරුෂකම. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ සත්පුරුෂයෝ විසින් කරන ඒත් අසත්පුරුෂයෝ විසින් නොකරන අසත්පුරුෂයෝ විසින් කරන සත්පුරුෂයෝ විසින් නොකරන ක්‍රියා සමුදාය. පින්තුනි අපි දැන් බලමු සත්පුරුෂයෝ කරන ඒ අසත්පුරුෂයෝ නොකරන මේ ක්‍රියාදාමයන් මොනවද කියලා. පින්තුනි ඔබ දන්නව සත්පුරුෂයාගේ ස්වභාවය සහ අසත්පුරුෂයාගේ ස්වභාවය. පින්තුනි මේ සත්පුරුෂයා තුල තියෙනවා හිරියොතක්. හිරියොතප් කියලා කිව්වේ ලැජ්ජාව සහ බය ලෝකපාලක ධර්ම. ඒත් අසත්පුරුෂයා තුල මේ ලැජ්ජාව බය කියන හිරියොතප් ලෝකපාලක ධර්ම නැහැ. ඒ නිසා අසත්පුරුෂයා මොකද කරන්නේ පින්නතුනේ? පෞකාරකම් අපමණවත් කරන. ඒත් සත්පුරුෂයා කවදාකවත් පින්නතුනේ ලැජ්ජාව බය කියන ධර්මතා තියෙන නිසා අර වැරදි ක්‍රියාවන් වල නිරත වෙන්නේ නැහැ. ඒක තමයි සත්පුරුෂයාගේ සහ අසත්පුරුෂයාගේ වෙනස. ඊළඟට පිනතුනේ සත්පුරුෂයාගේ ස්වභාවය තමයි හොඳ හොයනවා. කාගේ වුණත් හොඳක්ම හොයනවා. හොඳක්ම කතා කරනවා. ඒ අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි කාගේ හරි නරකක් හොයනවා, අගුණයක් හොයනවා. ඒ අගුණය නරක හොය හොය තැන් තැන් වල කතා කරනවා. ඒක තමයි අසත්පුරුෂයාගේ ක්‍රමය. පිනුතුනි ඔබ දන්නවා මීමැස්සෙක් ගත්තොත් මේ මීමැස්ස හැම වෙලාවෙම සුවඳ තියෙන, රොන් තියෙන, පැණි තියෙන මල් හොයන. ඒ වගේම තමයි නිලමැස්සෙක් ගත්තොත් නිලමස්ස හැම වෙලාවෙම අපිරිසිදු දෑ තියෙන අසුචි තිබෙන තැන් හොය හොය යනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි සත්පුරුෂයා හැම වෙලාවෙම හොඳ දේ හොයනවා අසත්පුරුෂයා නරක දේ හොයන ඊළඟට පින්නතුනි සත්පුරුෂයා හැමදාම දවසට තුන් වතාවක් බුදුන් වදිනවා ඒ තසත්පුරුෂයා අවුරුද්දකට සැරයක්වත් පින්නතුනි බුදුන් වඳින්නේ නැහැ මල් පහන් පුදන්නේ නැහැ බුදුහාමුදුරුවන්ට ගරු කරන්නේ නේ. පින්නතුනේ සත්පුරුෂ ගුණය නම් අපි තුනුරුවන් පුදමින් තුනුරුවන්ගේ අනන්ත ගුණය සිහි කරමින් ඒ ආශිර්වාදයේ මත ජීවත් වීම තමයි අපි හැමෝටම වැදගත් වෙන්නේ. ඒ විතරකුත් නෙවෙයි පින්නතුනි සත්පුරුෂයෝ හැමදාමත් දෙමව්පියන්ට ගරු කළා. වැඩිහිටියන්ට ගරු කළා. ඒත් අසත්පුරුෂයෝ කවදාකවත් දෙමව්පියන්ට ගරු කරන්නේ වැඩිහිටියන්ට ගරු කරන්නේ නේ. එච්චර විතරකුත් නෙවෙයි පින්නතුනේ අසත්පුරුෂයෝ මත්ද්‍රව්‍ය වලට පෙළඹෙන. මත්ද්‍රව්‍ය වලට පෙළඹිලා ඒ දේවල් පාවිච්චි කරමින් තමන්ගේ මනස සිත අවුල් කරගෙන ක්‍රියා කරනවා. විශේෂයෙන්ම මේ කාලවකවානුව තුළ කොරෝනා වෛරසය ලොව පුරාම විසිරෙමින් පවතින යුගයක්. එවන් අවස්ථාවක පින්තුනේ අපි හැමෝම පුළුවන් තරම් වෛද්‍ය නිර්දේශ අනුගමනය කරමින් මත්ද්‍රව්‍ය වැනි දේවල් වලින් ඉවත් වෙලා ජීවත් වෙන්න ඕන. අන්න එහෙම වුණාම තමයි පින්නතුනේ අපිට මෙවන් වෛරස් තත්වයන් වලින් වැළකීලා ජීවිතය ගොඩනගා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නොවුනොත් එහෙම පින්නතුණි ඔබ මද්ද්‍රව්‍ය වගේ තැන්වලට ගිහින් පොරකමින් ඒ දේවල් වල නිරත වෙලා ක්‍රියා කරන්න ගියොත් එහෙම මේ වෛරසය තවදුරටත් ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒක ඔබට පමණක් නෙවෙයි පින්නතුණි ඔබේ දරුවන්ට බිරිඳට ගමට රටට කරන මහා නරකක් බවට පත්වේවි. මුළු රටම ඔබට දොස් කියාවේ. මුළු ගමම ඔබට දොස් කියාවේ. ඒ නිසා මත්ද්‍රව්‍ය වැනි දේවල් වලින් අපි ඈත් වෙලා මේ ගෙවි යන කාලය ගත කරන්නට මහන්සි වෙන්න ඕන. ඊළඟට පින්නතුනි මේ සත්පුරුෂයාගේ ස්වභාවය තමයි නিত্য පංචශීලය ආරක්ෂා කරන්නේ. ඔබ දන්නවා පංචශීලය ඊළඟට පින්නතුනි පොය අටසිල් පොය දවස්වල අටසිල් සමාදන් වෙන බලන්නකො පින්නතුනි සිල් සමාදන් වෙන්නට පුරුදු වෙච්ච අපේ අම්මලා තාත්තලා පොය දවස එනකන් ඇඟිලි ගැනගෙන ඇඟිලි ගැනගෙන බලාගෙන ඉන්නවා ඒ මොකද ඒ අම්මලාට තාත්තලාට පුරුදු වෙලා සිල් ගන්න ඕනේ බලන්නකො හොඳ පුරුද්ද මොනතරම් හොඳද නරක පුරුද්ද මොනතරම් නරකද ඒ නිසා අපේ ජීවිතය තුළ පින්නතුණි අපි හොඳ දේ පුරුදු කරගන්න ඕන නරක දේ දුරින්ම දුරු කරන්න ඕන මද්ද්‍රව්‍ය වැනි දේවල් වලට පෙළඹුණාම ඒක නතර කරගන්න බැරුව ඒක අත්හර ගන්න බැරුව මේ ජන සමාජයේ බොහෝ අය ක්‍රියා කරනවා ඒ නිසා අපේ පින්නතුන් නිවැරදි දේ පුරුදු වෙන්න වැරදි දේ ඉවත් කරලා දාන්න ඊළඟට පින්නතුනි මේ සත්පුරුෂයා උත්සාහවන්තයි උත්සාහයෙන් ක්‍රියා කරන ඒ වගේම තමා අසත්පුරුෂයා කම්මැලි ඒ නිසා කවදාකවත් අසත්පුරුෂයාට දියුණුවක් ලබන්න පුළුවන් කමක් නැහැ පින්නතුනි සත්පුරුෂ ගුණ සත්පුරුෂ ක්‍රමවේද අපේ ජීවිතවලට අපි ඇතුළත් කරගන්න ඕන. පින්තුනි දවසක් ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ සමග සතුටු සාමීචියේ ඉදලා ඉන්න වෙලාවක මෙන්න මෙහෙම කියනවා ස්වාමීනි මේ ශාසනයේ පවතින්නේ අඩක්ම සත්පුරුෂයන් නිසා නේද කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ වදාරනවා මා හේවං ආනන්ද මා හේවං එහෙම කියන්න එපා ආනන්ද එහෙම කියන්න එපා භාගයක් අඩක් නෙවෙයි සම්පූර්ණයෙන් මේ බුද්ධ ශාසනයම සංඝ ශාසනයම පවතින්නේ සත්පුරුෂයන් නිසා කියලා පින්තුනි සත්පුරුෂයෙකුගේ තියෙන වටිනාකම කෙතෙක්ද කියන වග ඔබ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් පින්නතුනි අපි සත්පුරුෂයෝ මේ සමාජය තුල ගොඩනගන්නට ඕන. අසත්පුරුෂයෝ මේ සමාජයෙන් ඉවත් කරන්නට ඕන. ඒකට ඔබ මම කළ යුතු දේ කුමක්ද පින්නතුනි? සත්පුරුෂයාට සත්පුරුෂකමින්ම සලකන්න ඕන. එහෙම වෙච්ච දවසට තමයි අසත්පුරුෂයෝ මේ සමාජයෙන් බැහැර වෙන්නේ. පින්නතුනි ඔබ දන්නවානේ අපිරිසිදු දෙයක් මේ ස්ථානය තුල තිබුණොත් තවත් අපිරිසිදු දෙයකින්ම ඒ පවිත්‍ර කරන්න බැරි බව එහෙමනම් අපිරිසිදු දෙයක් තිබුණොත් අපිත් මොකද කරන්න ඕන පිරිසිදු ජලයකින් එය සෝදා ඉවත් කරන්න ඕන අපිරිසිදු ජලයක් එහෙම අරගෙනවිත් අර දේ ඉවත් කරන්න මහන්සි වුණොත් එහෙම තවදුරටත් මේ හැමතැනම අර අපිරිසුදේ ව්‍යාප්ත වෙලා යනවා ඒ නිසා අපි අපිරිසිදු දෙය පිරිසිදු දෙයකින්මයි ඉවත් කරන්නට ඕන. කවුරු හරි කෙනෙක් අපිට වෛර කරනවා නම් එයාට අපි වෛර නොකර ඉඳිමු. ඒ වගේම කවුරු හරි කෙනෙක් द्वेष කරනවා නම් අපි द्वेष නොකර ඉමු. එතන තමයි සැනසෙල්ල තියෙන්නේ. පින්තුනි ධම්මපදයේ තියෙනවා ගාථාවක් අක්‍රෝදේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදරියං දානේන සච්චේන අලිකවාදිනං ක්‍රෝධ කරන්නාගෙන් ජය ලබන්න පුළුවන් වෙන්නේ අක්‍රෝධයේ තුලින් ඒ කියන්නේ ක්‍රෝධ නොකිරීම නිසා ඒ වගේම අක්‍රෝදේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ අසත් පුරුෂයාගෙන් ජය ගන්න පුළුවන් වෙන්නේ සත්පුරුෂකම් කිරීමෙන් පමණයි. ජිනේ කදරියන් දානේන කදරියෝ කියලා කිව්වේ පින්තුනි ඔය තද මසුරුවයි ලෝභය. අන්න ඒ ලෝභ කෙනෙක් මසුරු කෙනෙක් ජය ගන්න පුළුවන් වෙන්නේ දානෙන්මයි දන් දීමෙන්මයි. ඊළඟට පින්තුනි සත්‍යේන අලිකවාදිනා. මේ සමාජය තුල අපමණවත් අසත්‍ය බොරු ප්‍රකාශ කරන අයයි ඉතින් මෙවැනි අයගෙන් ජය ගන්නට නම් අපි සත්‍ය ප්‍රකාශ කරන්නට ඕන. ලෞතර බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කළේ ප්‍රතිවිරුද්ධ පැත්ත. අපි හැමදෙනාම උත්සාහ කරන්නේ ගඟ ගලාගෙන යන පැත්තට ගලාගෙන යන්න. බුදුදහම කියන්නේ එහෙම එකක් නෙවෙයි පින්නතුනේ. ඒ බුදුදහම තුළින් සැනසෙල්ල ළඟා කර ගන්නට නම් අපි හැමෝම සත්පුරුෂකම් අසත්පුරුෂකම් මොනවද කියලා මනාව හඳුන ගන්නට ඕන. ඊළඟට පින්නතුනේ සංයුක්ත නිකායේ මහා වග්ගයේ මග්ග සංයුත්තේ මිච්ඡන්තික වග්ගයේ අසත්පුරුෂ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තුලින් අපේ බුදුහාමුදුරෝ සත්පුරුෂයාගේ සහ අසත්පුරුෂයාගේ ලක්ෂණ උගන්වනවා. බලමු පින්නතුනි මේ ලක්ෂණ මොනවද කියලා. අසත්පුරුසංචවෝ භික්කවේ දේසිස්සාමි සත්පුරුසංච සංසුනාත. කතමෝච භික්කවේ අසත්පුරිසෝ ඉද භික්කවේ ඒකච්චෝ මිච්ඡා දිට්ඨිකෝ මිච්ඡා සංකප්පෝ මිච්ඡා වාචෝ මිච්ඡා කම්මන්තෝ මිච්ඡා ආජීවෝ මිච්ඡා වායාමෝ මිච්ඡා සති ඔන්න බුදුහාමුදුරෝ දේශනා කරනවා පින්නතුනේ අසත්පුරුෂයාගේ ස්වභාවය දැන් සත්පුරුෂයාගේ ස්වභාවයත් අපිට ඉගෙන ගන්නට පුළුවන් සත්පුරුෂයාගේ ස්වභාවය තමයි පින්නතුනේ සම්මා දිට්ඨිකෝ සම්මා සංකප්පෝ සම්මා වාචෝ සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ඒ සත්පුරුෂයාගේ ස්වභාවය මෙන්න මේ ලක්ෂණ වලින් සත්පුරුෂයා හා අසත්පුරුෂයා සමන්විතයි දැන් බලමු පින්නතුනි මොනවද මේ ලක්ෂණ කියලා මුලින්ම අපි කියන්නේ සම්මා දිට්ඨිය මිච්ඡාදිට්ඨිය. සත්පුරුෂයා ළඟ තියෙනවා පින්නතුනේ සම්මාදිට්ඨිය. අසත්පුරුෂයා ළඟ තියෙනවා මිච්ඡාදිට්ඨිය. පින්නතුනේ ඔබ දන්නවා සම්මාදිට්ඨි කියලා කියන්නේ නිවැරදි දැක්ම. මිච්ඡාදිට්ඨි කියලා කියන්නේ වැරදි දැක්ම. හැම වෙලාවෙම සත්පුරුෂයෝ නිවැරදි දෙයක්මයි හොයන්නේ. අසත්පුරුෂයෝ වැරදි දෙයක්මයි හොයන්නේ. වැරදි දේ වැරදි ලෙසත්, හරි දේ හරි ලෙසත් දැකීම තමයි සත්පුරුෂ කමයි. පිනුතුනේ අපි පුරුදු වෙන්න ඕන පාපය පාපයේ ලෙසත්, කුසලය කුසලයේ ලෙසත් දකින්න. එහෙම නොවුනොත් එහෙම අපේ මේ ජීවන ගමන සසර ගමන තව ගොඩාක් කල් ගත කරන්නට සිදු වේවි. පින්නතුනේ අසත්පුරුෂයෝ මද්ද්‍රව්‍ය හොඳ දෙයක් ලෙස හිතනවා. සත්පුරුෂයෝ මද්ද්‍රව්‍ය නරක දෙයක්සේ හිතනවා. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ. තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචර. ඔන්න බුදුහාමුදුරෝ දේශනා කරනවා පින්වත්නි සරුදේ සරු ලෙසත් નિસරු දේ નિසරු ලෙසත් දකින්න ඕන. එහෙම දකින කෙනා තමයි කවදා හරි දවසක මේ උතුම් සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ලබන්නේ. නිර්වාණය අවබෝධ කරගන්න. නිවන අවබෝධ කරගන්න බලාපොරොත්තු වන අපේ පින්නතුන් හැම වෙලාවෙම හොඳ දේ හොඳ ලෙසත් නරක දේ නරක ලෙසත් දකින්න පුරුදු වෙන්න ඕන. එහෙම වුණාම අපිට ජීවිතේ ජය ගන්න පුළුවන් වෙනවා. පිනතුනේ සත්පුරුෂයා හැම වෙලාවෙම ගමේ සිදුවෙන හැම දෙයක්ම නිවරිදිව දකිනවා. අසත්පුරුෂයා හැම වෙලාවෙම ගමේ රටේ සිදුවෙන හැම දෙයක්ම වැරදි විදියට දකිනවා. අපි පුරුදු වෙන්න ඕන නිවැරදි විදියට දකින්න. ගමක් තුළ නිවැරදි විදියට දකින සත්පුරුෂයෝ ඉන්නකොට ඒ ගම දියුණු වෙනවා. රටක් තුල නිවැරදි දේ නිවැරදි විදියට දකින සත්පුරුෂයෝ ඉන්නකොට ඒ රට දියුණු වෙනවා. ඒ වගේම තමයි පින්නතුණි ඒකේ අනිත් පැත්ත. වැරදි විදියට දකින අසත්පුරුෂයෝ ඉන්න ගමක් රටක් ගත්තාම එය දවසින් දවස පිරිහෙනවා. පින්නතුණි ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ සම්මා දිට්ඨි එහෙමත් නැත්නම් මිච්ඡා දිට්ඨි කියන මේ දර්ශන දෙක පිළිබඳ කරුණු අධ්‍යයනයේදී ඔබට වඩාත්ම වැදගත් වෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. පින්තුනේ අපේ සමාජයේ බොහෝ අය ආත්මීය වශයෙන් මමත්වයක් ගොඩනගාගෙන මගේ මම කියන සංකල්පය තුල ඉඳගෙන මුළු ලෝකේම අල්ලන්න මහන්සි වෙනවා. පින්නතුනි, ඒක හොඳ දෙයක් නෙවෙයි. අපිට කවදාකවත් පුළුවන්කමක් නැහැ අපිට ඕන ඕන විදියට හිතට හිතන හිතන විදියට මේ සියල්ල මගේ කරගන්න මට අයිති කරගන්නට අපි තියෙන දෙයින් සෑහීමටපත් වෙලා ලැබුණ දෙයින් සෑහීමටපත් වෙලා ජීවත් වෙන්න පුරුදු වුණොත් අන්න ඒක තමයි පින්නතුනි නිවැරදිම දැක්ම හරි දැක්ම කියන්නේ ඒක. පිනතුනි ඔබ දන්නවනේ සක්කාය දිට්ඨි. මේ ශරීරය මගේ කියලා හිතාගෙනනේ අපි ඉන්නේ. ඔබ පින්නතුනුත් එහෙමනේ. ඔය ශරීරය ඔබේ කියලා නේද ඉන්නේ? නෑ පින්නතුනි. මේ ශරීරය මගේ නෙමෙයි. මේ ශරීරය මට ඕන විදියට ක්‍රියාත්මක කරන්න බෑ. ඒක සිද්ධ වෙන්නේ වෙන කාටදෝ ඕන විදියට. ශරීරය මගේ නම් මට ඕන විදියට තියෙන්න එපාය. පින්නතුනි මේ ශරීරේ මගේ නෙවෙයි. මට ඕන විදියට පවතින්නේ නැහැ. එහෙමනම් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පින්නතුනේ සකාය දිට්ඨිය මේ ශරීරේ මගේ කියලා දැඩිව අල්ලගෙන ඉන්න එක. අපි එහෙම අල්ලගෙන හිටියට මරණයටපත් වෙන දවසේ ওই ශරීරය අත්හැරලා දාලා අපි යනව නේද? එහෙමනම් පින්නතුනි තේරුම් ගනිමු. නිවැරදි සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕන. මිච්ඡාදිට්ඨිය සම්පූර්ණයෙන්ම අපි ඉවත් කරගන්නට මහන්සි වෙන්න ඕන. පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සත්පුරුෂ ලක්ෂණ අසත්පුරුෂ ලක්ෂණ දේශනා කරන තැන මේ අසත්පුරුෂ සූත්‍රයේදී දෙවැනි කාරණේ හැටියට පෙන්වා දෙන්නේ සම්මා සංකප්පෝ මිච්ඡා සංකප්පෝ අපි දැන් බලමු සම්මා සංකප්පේ කියන්නේ මොකක්ද කියලා. තත්ත ගතමන් සම්මා කම්මන්තෝ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චති සම්මා සංකප්පෝ ඔන්න ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නික්කම්ම සංකප්පය. පින්නතුනේ නික්කම්ම සංකප්පය කියලා කියන්නේ නික්මීමේ සංකල්පනාව. නික්මීමේ සංකල්පනාව පංචකාමයන්ගෙන් නික්මීම. පින්නතුනේ මොනවද පංචකාම කියලා කියන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මෙන්න මේවාට තියෙන දැඩි ඇල්ම, දැඩි ලෝභය, දැඩි ආසාව. මේ ලෝකේ ජීවත් වෙන බොහෝ අය මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් වලට හරි ලැබි. හරි ආසයි. පින්නතුනි මේවා තියාගෙන කවදාකවත් නිවන් දකින්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි පුරුදු වෙන්න ඕන මේ පංචකාමයෙන් ඉවත් වෙන්න. අන්න ඒක තමයි නික්කම්ම සංකප්පය. යම්කිසි කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නම් මෙන්න මේ පංචකාමයෙන් ඉවත් වෙලා ක්‍රියා කරන්නට අන්න ඒක ඔබේ සැනසීමට හේතු වෙනවා. පින්තුනේ සත්පුරුෂයාගේ ස්වභාවය තමයි දවසින් දවස දවසින් දවස මේ පංචකාමයන්ගෙන් ඉවත් වෙන්න අයින් වෙන්න මහන්සි ගන්න. හැබැයි අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි දවසින් දවස පංචකාමය වර්ධනය කරගන්න. මොන මොනවා හරි එකතු කරගෙන එකතු කරගෙන තමන්ගේ ගොඩ වැඩි කරගන්න මහන්සි වෙනවා සත්පුරුෂයා. එහෙම වැඩි කර ගනිමින් වැඩි කර ගනිමින් ඉඳලා ඉතුණෝ අපේක්ෂා සහිතවම කවදා හරි දවසක මියදෙනවා. කිසිම දවසක පින්නතුණි අපේ ජීවිතයේ මේ බලාපොරොත්තු ඉටු වෙන්නේ නැහැ. අපි හිතන, අපි පතන සියලුම බලාපොරොත්තු කාටද ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ? ඒ නිසා බුදුහාමුදුරෝ වදාරනවා ගොඩාක් බලාපොරොත්තු තියාගන්න එපා. ඒ මොකද ඒවා ඉටු කරගන්න බැරි වුණාම අපිට ඉච්ඡා බංගත්වේ බලාපොරොත්තු කඩවීම එදාට දුක ඇති වෙනවා. ඒ නිසා අපි යථාලාභ සන්තුෂ්ඨිතාවයේ තුල ජීවත් වෙන්න පුරුදු වෙමු. ඒක තමයි බෞද්ධයන් වන ඔබට මට තියෙන සැනසීම. පින්නතුනි සම්මා දිට්ඨිය තියෙන කෙනෙකුටම තමයි සම්මා සංකල්පය නිවැරදි අදහස් නිවැරදි සිතුවිලි ගලාගෙන සම්මා දිට්ඨිය නැති කෙනෙකුට කවදාකවත් සම්මා සංකල්පයක් පහළ වෙන්න විදිහක් නැහැ. ඊළඟට අපි බලමු පින්නතුනේ සත්පුරුෂයාගේ හා අසත්පුරුෂයාගේ තුන්වෙනි ලක්ෂණය. පිනුතුනේ සත්පුරුෂයා ළඟ සම්මා වාචා තියෙනවා. අසත්පුරුෂයා ළඟ තියෙන්නේ හැම වෙලාවෙම වැරදි කරකස කටෝර පරුස වචන. ඉතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ උගන්වනවා තත්ත කතමං සම්මා වාචා. එහි මොනවද? සම්මා වාචාව කියන්නේ. මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී. ඔන්න සම්මා වාචා. මෙන්න මේ දෙයින් ඉවත් වීම වෙන්වීම. අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි පින්නතුනේ පුළුවන් තරම් බොරු කියන. සමාජයේ රවට්ටනවා. අන් මිනිස්සු රවට්ටන. තමන්ගේ අම්මා තාත්තා පවා රවට්ටන. ඒක අසත්පුරුෂයාගේ ස්වභාවය. ඒ සත්පුරුෂයා කවදාකවත් පින්නතුනි බොරු කියන්නේ නැහැ. අහලා තියෙනවනේ. බෝසතාණන් වහන්සේ කවදාකවත් බොරු කිව්වේ නැහැ කියලා. බොරු කියන්න පුරුදු වෙච්ච කෙනාට නොකල හැකි පාපයක් නැති තරම් කියලායි පන පොතේ උගන්වන්නේ. ඊළඟට පින්නතුනි පිසුනා වාචා. අසත්පුරුෂයාගේ ස්වභාවය. කේලම් කියන. රට වනසන්නට ගම වනසන්නට ඔවුනෝන් ભેද බින්න කරවන්නට කේලම් කියන. ඒ කේලම් කීම නිසා පින්නතුනේ විශාල විපත්තියක් ගමකට රටකට සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟ අසත්පුරුෂ ලක්ෂණය තමයි පරුස වචන කතා කිරීම. කරකස කටෝර තව කෙනෙකුගේ හිත කීරි ගැහෙන වචන වලින් තමයි අසත්පුරුෂයා හැම වෙලාවෙම ආමන්ත්‍රණය කරන්නේ. එහෙම වුණාට පින්නතුනි සත්පුරුෂයාගේ ස්වභාවය නම් ඔව් හැම වෙලාවෙම මිත්‍රශීලීව ප්‍රියශීලී වචන තමයි කතා කරන්නේ. ඔබත් පුරුදු වෙන්න පින්නතුනි කෙනෙක් හමු වුණාම ප්‍රියශීලී වචනයක් කතා කරන්න. මිත්‍රශීලී වචනයක් කතා කරන්න. ඒක ඔහුට ලොකු සැනසීමක් වේවි. ඊළඟ කාරණේ තමයි පින්නතුනේ සම්ප්‍රප්පලාප. අසත්පුරුෂයාගේ ක්‍රමය. ඉලවටත් නැති, මිලවටත් නැති වචන කතා කරමින් බෝක්කුවක් ළඟට වෙලා, කඩ පිලකට වෙලා උහි තැන් තැන්වල ඉන්නේ. ඒ අසත්පුරුෂ ලක්ෂණයක් පින්නතුනේ නමුත් සත්පුරුෂයාගේ ස්වභාවය තමයි පින්නතුනේ වැඩකට ඇති දෙයක්මයි කතා කරන්නේ. එක්ක මෙලවට එක්ක පරලොවට එක්ක Tamanට නැත්නම් අනුන්ට වැඩකට ඇති දෙයක්ම පමණයි පින්නතුනි සත්පුරුෂයෝ කතා කරන්නේ. අයං උච්චති සම්මා වාචා. මෙන්න මේවා තමයි සම්මා වාචාව කියලා අසත්පුරුෂ සූත්‍රය තුල පෙන්눔 කරනවා. ධම්මීවා කතා අරියෝ තුන්නී බාවෝ. ඔන්න සත්පුරුෂයාගේ ස්වභාවය. ධර්මණීය කතාවක් මිස එලවට මෙලවට දෙලවටම වැඩ නැති කතා සත්පුරුෂයා ළඟ නැහැ. එවැනි දේ තියෙන්නේ අසත්පුරුෂයා ළඟමයි. පින්නතුනි ඊළඟ කාරණේ අපි බලමු සම්මා කම්මන්ත. සත්පුරුෂයා නිවැරදි කර්මාන්තවල යෙදෙනවා. අසත්පුරුෂයා වැරදි කර්මාන්තවල යෙදෙනවා. තත්ත්වගතමන් සම්මා කම්මන්තෝ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පානාති පාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමීසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චති සම්මා සංකප්පෝ පින්නතුනේ සත්පුරුෂයාගේ ස්වභාවය තමයි සතුන් මෙරීමෙන් වැළකීම ඒ වගේම අන්සතු දේ පැහැර ගැනීමෙන් වැළකීම. කාමයේහි වරදවා හැසිරීමෙන් වැළකීම. හැබැයි අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි මේ දේවල් කරන එක. පින්නතුනි සත්ව ඝාතනය හොඳ නැති දෙයක්. ඔබ කැමැතිද ඔබේ ජීවිතයට හානියක් කරනවට කැමැති නැහැ. ඒ වගේම තමයි පින්නතුනේ අනිත් සත්වයොත් තම ජීවිතයට හානියක් කරනවාට කැමති ඒ නිසා කිසිම සතෙකුට හිරිහැරයක් කරන්න, මරන්න සුදුසු නැහැ. ඊළඟට අදින්නා දානා වේරමණී අන්සතු දේ පැහැර ගැනීම සුදුස්සක් නෙවේ. ඊළඟට කාමයේසු මිච්ඡාචාරා වැරදි කාමෙහි නිරත වීම පෞල් ආරවුල් ඇති කරන තත්වයක්. එවැනි දේවල් වලින් සත්පුරුෂයෝ මිදෙනවා අසත්පුරුෂයෝ ඒවා කරනවා. යම් ක්‍රියාවක් කරනකොට එහි ප්‍රතිඵලය වශයෙන් රාගය, ద్వේෂය, මෝහය ඇති වෙනවා නම් ඒවා මිච්ඡා කම්මන්ත යම් ක්‍රියාවක් තුලින් රාග, ద్వේෂ, මෝහ ඇතිවන්නේ නැත්නම් ඒවා තමයි සම්මා කම්මන්ත කියලා බුදුහාමුදුරුව උගන්වන්නේ. ඒ නිසා පින්නතුනි අපි හැම වෙලාවෙම නිවැරදි දෙයක් මිස වැරදි දෙයක් නොකර ඉන්නට අදිස්ථාන කරන්නට ඕන. ඊළඟ කාරණය තමයි පින්නතුනි සම්මා ආජීවය සහ මිච්ඡා ආජීවය. මේ සමාජයේ සත්පුරුෂයෝ සම්මා ආජීවයෙන් සමන්විතයි. අසත්පුරුෂයෝ මිච්ඡා ආජීවයෙන් යුක්තයි. සත්ත කතමන් සම්මා ආජීවෝ ඉද වික්කවේ අරිය ශාවකෝ මිච්ඡා ආජීවං පහාය සම්මා ආජීවේන ජීවිකං කප්පේ ජීවත් වීමට ධනය අවශ්‍ය බව හැබෑව ඒත් ධනෙ උපයන්න ඕන ධාර්මිකවයි අධාර්මිකව ධනෙ ඉපෙව්වහම ඒව පින්නතුනි ජීවිතයට yaad දෙන්නේ නෑ ඉනිසා බුදුහාමුදුරෝ වදාළේ ජීවිතය ගොඩනගා ගන්නට නම් ධාර්මිකවම ධනෙ උපයන්න ඕන. තව කෙනෙකුට දුකක් දීලා හම්බ කරන ධනය ධාර්මික ධනයක් නොවන බව බුදුබණේ උගන්වනවා. එහෙමනම් කොහොමද පින්තුනි අපි ධාර්මික ධනයක් හොයන්නේ? බුදුහාමුදුරෝ දේශනා කරනවා උට්ටාන විරියාදිගතේහි බාහා බල ಪರಿචිතේහි සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි අන්න එහෙමයි ධාර්මික ධනෙ උපයන්නේ උට්ටාන විරියාදිගතේහි උට්ටාන වීරිය පෙරදැඩි කරගන්නට ඕන බාහා බල ಪರಿචිතේහි බාහු බලය යොදවන්නට ඕන සේදාවක් කිත්තේහි දහඩිය වකුරවන්නට ඕන අන්න ඒ විදියෙන් හොයන ධනය තමයි ධාර්මික ධනයක් වෙන්නේ. එහෙම නැතුව තව කෙනෙකුට දුකක් දීලා හම්බ කරන ධනය අධාර්මික ධනයේ හැටියටයි බණ පොතේ උගන්වන්නේ. පින්තුනි ඔබ දන්නවා වීදාගම මෛත්‍රිය හාමුදුරුවෝ මෙන්න මෙහෙම කියනවා. අදමින් ජීවත් වනවා විතරට දැමින් මිය යනු සොඳමයි දනහාට මිලසින් වදහාල මුනි බාන සීකොට සැබවින් පින් කොට පැමිණේ වූ නිවනට අධාර්මිකව පින්තුනේ මේ ලෝකේ දීර්ඝ කාලයක් ජීවත් වෙනවට වඩා ධාර්මිකව එක දවසක් ඉඳලා මියදෙනවා නම් ඒ ජීවිතේ සාර්ථකයි. ඒ මොකද අධාර්මිකව ජීවත් වෙන කෙනා කී සැරයක් නම් වේදනාව විඳිනවද? ධාර්මිකව මිය යන කෙනාට එක සැරයයි වේදනාව හිමි වෙන්නේ. පින්නතුනි ධම්මපදයේ සඳහන් වෙනවා න අත්ථ හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡේන ධනං න රට්ටං න ඉච්ඡේය අදම්මේන සමිද්ධිමත්තනෝ න අත්ථ හේතු තමන් නිසා වැරදි විදියට ධනෙ උපයන්න එපා නපරස්ස හේතු අනුන් නිසාවත් වැරදි විදියට සල්ලි හොයන්න එපා. නපුත්ත මිච්ඡේන දනං නරට්ටං. ඔබේ දරුවෝ හින්දවත් ඔබේ අඹුව නිසාවත් වැරදි විදියට මුදල් උපයන්න එපා. ඒක කවදා හරි දවසක ඔබේ තැවීම පිණිසම හේතු වෙනවා. ඒ නිසා ධාර්මිකවම යමක් උපයන්නට අපි මහන්සි වෙන්න ඕනේ. පින්තුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නොකල යුතු වෙළඳාම් පහක් පිළිබඳව වෙළඳාම ගැන කතා කරනකොට පෙන්눔 කරනවා. සත්ත්ව වනිජ්ජා සත්ත්ව වනිජ්ජා විස වනිජ්ජා මාංශ වනිජ්ජා මජ්ජ වනිජ්ජා කියලා මේ වෙළඳාම් වලින් ඈත් වෙන්න කියලා කිව්වා. ඒ නිසා පින්නතුනි යහපත් වෙළඳාමක් කරගෙන අපි කටයුතු කරන්නට ඕන. ඊළඟ කාරණේ තමයි පින්නතුනි සත්පුරුෂයාගේ හා අසත්පුරුෂයාගේ සම්මා වායාම සහ මිච්ඡා වායාම. අසත්පුරුෂයා හැම වෙලාවෙම මහන්සි වෙන්නේ මිච්ඡා වායාම. වැරදි දෙයට. සත්පුරුෂයා හැම වෙලාවෙම මහන්සි වෙන්නේ යහපත් දෙයට. උපන් කුසල් වැඩි දියුණු කිරීමට නූපන් කුසල් ඉපදවීමට උපන් අකුසල් යටපත් කිරීමට නූපන් අකුසල් නූපද වීමට තමයි සත්පුරුෂයා ක්‍රියා කරන්නේ රාග ద్వේෂ මෝහ වැඩි දියුණුවට හේතු වෙන කරුණු නොකිරීම සත්පුරුෂයාගේ ස්වභාවය. අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි පින්නතුනේ දවසින් දවස දවසින් දවස රාග ద్వේෂ මෝහ වැඩි වෙන ක්‍රියාවන් වල නිරත වීම. ඊළඟ කාරණේ තමයි පින්නතුනේ සම්මා සති සහ මිච්ඡා සති. සත්පුරුෂයා හැම වෙලාවෙම සම්මා සතියෙන් යුක්තයි. අසත්පුරුෂයා හැම වෙලාවෙම මිච්ඡා සතියෙන් යුක්තයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද බික්කවේ කායේ කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ. අවිජ්ජාතෝමනස්ස. සත්පුරුෂයා හැම වෙලාවෙම කය අනුව බලමින් ක්‍රියා කරනවා. වේදනාව අනුව බලමින් ක්‍රියා කරනවා. සිත අනුව බලමින් ක්‍රියා කරනවා. ධර්මයේ අනුව බලමින් ක්‍රියා කරනවා. ඊළඟට පින්නතුනි මේ සත්පුරුෂයාගේ සහ අසත්පුරුෂයාගේ ලක්ෂණ තමයි සම්මා සමාධි සහ මිච්ඡා සමාධි. සත්පුරුෂයා හැම වෙලාවෙම යහපත් දෙයක හිත සමාධිගත කරගන්නවා. අසත්පුරුෂයා හැම වෙලාවෙම වැරදි දෙයක තමයි සිත සමාධිගත කරගන්නේ. ඒ නිසා පින්නතුනි අපි පුරුදු වෙමු මේ සත්පුරුෂ ගුණ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. එහෙම එකතු කරගත්තාම අපිට මෙලව සැනසීමත් පරලොව සැනසීමත් අවසානයේදී උතුම් වූ නිර්වාණ ධර්මයෙන් සැනසෙල්ල උදා කරගන්නටත් පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් සියලු දෙනාම දැන් ප්‍රාර්ථනා කරන්නට ඕන ඒ සත්පුරුෂ ගුණ තමන්ගේ ජීවිතයට එකතු කරගෙන අපේ ජීවිතය මේ සංසාර දුකින් අත මිදලා සසර ගමන කෙටි කරගෙන ඒ උතුම් නිර්වාණ ධර්මයෙන් අපිට සැනසීම ලබන්නට මේ ශක්තිය හේතුවක් වේවා කියලා සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා එමුතුමු ධර්මානුශාසනා පවත්වනු ලැබුවේ රදාබඩුන්න හැඩිදිනි කන්දේ ශ්‍රී රත්නතිස්සා මහදීපති පාඨශාලාචාර්ය රාජකීය පඬිතුක ශාස්ත්‍රපති පූජ්‍යපාද දොඩම්ගස්ලන්දේ ශ්‍රී රත්නතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන් තවතවත් ශක්තිමත්ව ධෛර්යමත්ව ඉටු කරන්නට නිරුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු සරණයි